ධර්මානුශාසනා සුපින්වත්නි අද ධර්මානුශාසනා උපවත්තන දේශකයන්න් වහන්සේ කෑගල්ල ගම්තුන උල්ගල පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජනීය ගන්තුනේ අස්සජී නායක ස්වාමින් වහන්සේ සමන්තා චක්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 චත්තාරි ථානානි දේති කතමානි චත්තාරි ආයුං දේති වන්නං දේති සුඛං දේති බලං දේති ආයුං කෝපන දත්වා ආයුස්ස භාගිනී හෝති දිබ්බස්සවා මානුසස්සවා වන්නං දත් දත්වා වන්නස්ස භාගිනී හෝති දිබ්බස්සවා මානුසස්සවා සුඛං දත්වා සුඛස්ස භාගිනී හෝති දිබ්බස්සවා මානුසස්සවා බලං දත්වා බලස්ස භාගිනී හෝති දිබ්බස්සවා මානුසස්සවා භෝජනං සුප්පවාසේ දෙන්ති අරිය සාවිකා පටිග්ගාහකානං ඉමානි චත්තාරි ඨානානි දේති සාදු සාදු සාදු පින්වත්නි ගුවන් විදුලිය ඔස්සේ මේ වෙලාවට බණ ඇසීමට සූදානම් සිටින ලක්ෂ සංඛ්‍යාත ඔබ හැමදෙනාම අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බණපදයක් මාත්‍රුකා කරගෙන මා දේශනා කරන බණට ඇහුම්කන් දීලා යමක් ඉගෙන ගන්න තමයි දැන් මේ සූදානම්ව සිටින්නේ. පින්වත්නි මම අද ධර්ම දේශනා කරන්නට මාත්‍රුකාව තබාගෙන තිබෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සුප්පවාසා සූත්‍රය. සුප්පවාසා කියලා කියන්නේ කාන්තාවක්. කෝලිය රටේ හිටිය පින්වත් කාන්තාවක්. කෝලිය කියලා කියනකොට මතක් වෙනවානේ බුදුහාමුදුරන්ගේ මව් පාර්ශ්වයේ ප්‍රදේශය කියලා. සුප්පවාසා කියලා කිව්වා සීවි මහරහතන් වහන්සේගේ අම්මට. හැබැයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ ඒ මෑණියන්ද මේ සුප්පවාසා කියන්නේ කියලා. වෙන්න පුළුවන්. මොකද එතුමියත් සෑහෙන කාලයක් දුක් විඳලා දරුවෙක් බිහි කරලා බුදුහාඳුරංග පිහිටෙන් ඒ නිරෝගීව දරුවා ලැබිච්ච එකේ සතුටට විශාල දානයක් දුන්නා. ඒ දානේ බාර ගන්න වෙලාවේ බුදුහාමුදුරුවෝ වෙන දානයක් බාර අරගෙනත් තිබුණේ ඒක වෙනස් කරලා වැඩියා සුප්පවාසගේ දානෙට. උපාසක මහත්තයගේ දානය බාර ගන්න තිබුණේ. මේ දානේ ආරාධනා කළාම බුදුහාමුදුරුවෝ මුගලන් හාමුදුරුවන්ට කතා කරලා දේශනා කරන මුගලන් අහවල් උපාසක අපට දානකට ආරාධනා කරලා තියෙනවනේ ඒ තැනත්තා ඔබේ කිට්ටුවර දායකයෙක්නේ මේක වෙනස් කරන්න. සුප්පවාසක දානට යන්න අපි මේක වෙනස් කරන්න වෙන දවසකට මේ දානේ යාට යොදා ගන්න කියලා කියන්න. ඉතින් බුදුහාඳුරුත් එහෙම වැඩ කරලා තියෙනවා අපි විතරක් නෙවෙයි දින වෙනස් කරගන්නේ. ඒ දායක මහත්තයාට උපාසක මහත්තයාට මුගලන් හාඳුරු කතා කරලා කිව්වහම මෙහෙම දාන දිනේ වෙනස් කරගන්න ඕනේ කියලා උපාසක මහත්තයා කැමති වෙනවා. හැබැයි මට පොරොන්දුක් දෙන්න ඕන. මම මේ දානෙට පිළියෙල කරගෙන තියෙන වස්තු වලට හානියක් වෙන්න දෙන්න එපා. ඒ වගේම මගේ ජීවිතේ මේ මේ මේ ශ්‍රද්ධාවට හානියක් වෙන්න එපා. ජීවිතේට හානියක් වෙන්න එපා කියලා එහෙම පොරොන්දුක් දෙන්න කියලා. මුගලන් හාමුදුරුවෝ වදාරනවා මම අනිත් ටික බලා ගන්නම්. හැබැයි ශ්‍රද්ධාව නම් මට පාලනය කරන්න බෑ. ශ්‍රද්ධාවට හානියක් වෙන්නේ දැන් දෙන්නේ නැහැ කියලා මට පාලනය කරන්න බෑ. ඒක ඔබ කරගන්න ඕන දෙයක්. ආ මම ඒක බාර ගන්නම්. එහෙම කියලා පාරක මහත්මයා දානි දින වෙනස් කළා. බුදුහාඳුරෝ සුප්පවාසාගේ ගෙදරට වැඩමවලා ස්වාමීන් වහන්සේලා සමග දානේ වළඳලා එතෙන්දී වෙනත් බණක් හැබැයි දේශනා කළේ. ඒ සුප්පවාසා වෙන්නට ඕන මේ බණ දේශනා අහන මේ බණ අහන සුප්පවාසා කියලා කියන්නේත් හැබැයි සූත්‍රේ සීවලි මහරහතන් වහන්සේගේ මෑණියන්ද කියන එක සඳහන් වෙන්නේ නැහැ. සුප්පවාසා උපාසිකාව අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. භෝජනං සුප්පවාසේ දෙන්ති අරිය ශාවිකා පටිග්ගාහකානං චත්තාරි ඨානානි දේති. සුප්පවාසේ කියලා ආමන්ත්‍රණය කරන සුප්පවාසාවනි භෝජනං දදමාන ආහාර දෙන අරිය ශාවිකා ආර්ය ශ්‍රාවිකාව කාන්තාව තෙරුවන් සරණ ගිය තැනැත්තිය පටිග්ගාහකානං චත්තාරි ඨානානි දේති පිළිගන්න පිරිසට කරුණු හතරක් දෙනවා කතමානි චත්තාරි මොනවද මේ කරුණු හතර ආයුං දේති වන්නං දේති සුඛං දේති බලං දේති. ආහාර දානයක් දෙන තැනැත්තා මෙතන තැනැත්තී කියලායි තියෙන්නේ. ඒ කාන්තාවකට දේශනා කරනකොට ඕනම කෙනෙකුට ඒ දෙන එක්කෙනා ඒ දානේ පිළිගන්න පිරිසට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කවර හෝ ඒ දානේ ආහාර පාන බාර ගන්න පිරිසට කරුණු හතරක් දෙනවා. මොනවද ඒ කරුණු හතර කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරලා උත්තර දෙනවා. ආයුම් දේති වන්නං දේති සුඛං දේති බලං දේති ආයුෂය වර්ණය සැපය සහ බලය දැන් දානේ වශයෙන් පූජා කරන්නේ සාමාන්‍යයෙන් අපි කියන විදිහට බත් ව්‍යංජන වර්ග කැවිලි පෙවිලි මේ නොයෙකුත් දේවල් දානේ හැටියට පූජා කරනවා එහෙම නැත්නම් වෙනත් ඒ ලබන කෙනෙක් නම් ස්වාමින් වහන්සේලා නොයි නම් ඒ ඒ අයට ඒ සංග්‍රහය කරනවා ඒ සංග්‍රහයෙන් ඒ දාණයෙන් බත් විතරක් නෙවෙයි දෙන්නේ ව්‍යංජන විතරක් නෙවෙයි දෙන්නේ කැවිලි පෙවිලි විතරක් නෙවෙයි දෙන්නේ ඒවා සමගම මේ දානේ වළඳන පිරිසට ආහාර පාන ගන්න පිරිසට ආයුෂය වර්ණය සැපය සහ බලය දෙනවා කියන එකයි මේ දේශනාවේ තියෙන අර්ථය ඒ විතරක් නෙවෙයි එතන දේශනා කරනවා ආයුෂය දීලා තමනුත් ආයුෂය ලබා ගන්නවා. දානේ පිළිගන්න පිරිසට තමන් ආයුෂය දීලා තමනුත් ආයුෂය ලබා ගන්න කෙනෙක් වෙනවා. දානේ පිළිගන්න පිරිසට වර්ණය දීලා තමනුත් වර්ණය ලබා ගන්න කෙනෙක් වෙනවා. දානේ පිළිගන්න පිරිසට සැපය දීලා තමනුත් සැපයට හිමිකරුවෙක් වෙනවා. හිමිකරුවෙක් හෝ හිමිකාරියක්. බලය දීලා තමනුත් බලය ලබාගත් බලයට හිමිකාරයෙක් හිමිකාරියක් බවට පත් වෙනවා කියන එකයි. ඔය ටික තමයි මේ සුප්පවාසා සූත්‍රයේහි සාරාංශය හැටියට තියෙන්නේ. දැන් එතකොට පොදුවේ ගත්තාම මේ පිළිසෙට පැහැදිලි වෙයි මේ තියෙන්නේ ආහාර පාන දන් දීමේ ආනිසංශ තමයි මේ කියවෙන්නේ කියලා. දානේ ආනිසංශ. දැන් දානය කියලා කිව්වම ආහාර පාන විතරක් නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පිළිවෙලට දානය කියන්නේ ආහාර පාන විතරක් නෙවෙයි. වෙනත් දාන තියෙනවානේ. ඇයි ධර්ම දාන? සියලුම දානවලට වඩා ධර්ම දාණය වැදගත් කියලා දේශනා කරන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. හැම දානයක්ම පස්සට දාලා ඉදිරියට එනවා ජයග්‍රහණය කරමින් ධර්ම දානේ. ඉතින් ධර්ම දාන, ආමිෂ දාන, තව තව දාන, අභය දාන. අභය දාන කියන්නේ මොකද්ද? අනිත් අයට බය නැතුව ජීවිත ජීවත් වීමට අවස්ථාව සලසලා දෙන එක. මගෙන් ඔබට ඔබේ ජීවිතයට කරදරයක් වෙන්නේ නැහැ කියන සහතිකය දෙන එක. කියන්නේ මරන්නේ නැහැ කියන එක. කවර දානයක් වුණත් ඊටාම වැදගත්. ඒ වැදගත් නිසා තමයි අර මම මුලින් කිව්ව විදිහට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කිරීමේදී මුලින්ම දානය පිළිබඳ මිනිස්සු ටිකක් උනන්දු වෙන එකක්. ඒ ගැන අහන්න විශේෂයෙන් ලංකාවේ නම් හරිය කැමති දන් දෙන්න දාන ගැන අහන්න. ඒ නිසා මුලින් ඒ දානය පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. දැන් බලන්නකෝ. දස පුණ්‍යයක් ක්‍රියා ගත්තාම පුණ්‍යයක් ක්‍රියා 10ක් ගැන කියවෙනවානේ. ඒ දස පුණ්‍යයක් ක්‍රියා ගත්තම මුලටම තියෙන්නේ දානය. ඒ ඒ දානය පිළිබඳ විස්තර කරන මේ කියා දෙන එකේ පුණ්‍යක්‍රියා ඒ පුණ්‍යක්‍රියාවට පොළඹවන එක. ඊළඟට දස රාජධර්ම ගත්තොත් පාලකයන් විසින් අනුගමනය කළ යුතු වැදගත් ප්‍රතිපත්ති 10ක් නේ දස රාජධර්ම කියන්නේ. එතනත් මුලටම තියෙන්නේ දානය. දස පාරමිතා ගත්තොත් රහත් වීම සඳහා බුදු වීම සඳහා හෝ රහත් වීම ආදී මාර්ගඵල ලබා ගැනීමට ආරම්භයේ පෙරම් පුරන කෙනෙක් නම් ගුණධර්ම සම්පූර්ණ කරගෙන ඉදිරියට යන කෙනෙක් නම් ඒ ප්‍රතිපatti 10 අතරත් එකක් තමයි දානේ දාන පාරමිතාව. තුන් පුණ්‍ය ක්‍රියා කළ වෙනත් විදිහකට එතන දාන සීල භාවනා කියලා. ඒ හැම තැනකම දාණයට යම් ප්‍රධාන ස්ථානයක් හිමි වෙලා තියෙනවා. ඔය විදිහට බැලුවම දානය කියන එක හැම පැත්තෙම අනුමත වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල වැදගත් තැනක් ලැබුණු සියලු දෙනාටම යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට පින් සහිත ජීවිතයක් ගොඩනගා ගැනීමට උපකාර වෙන වැදගත් දෙයක් දානය. ඒ දාන අතරින් සුප්පවාසා සූත්‍රයේ සඳහන් වෙන්නේ ධර්ම දානය ගැන නෙවෙයි. අභය දානය ගැන නෙවෙයි. එහෙම නැත්නම් ශ්‍රම දානයක් පිළිබඳවත් නෙමෙයි. සඳහන් වෙන්නේම ආමිෂ දානය පිළිබඳවයි. ආමිෂය කියන්නේ මේ ආහාර පාන ආදියනේ. එතකොට ඒ ආහාර පාන ආදිය දෙන තැනැත්තා ලබා ගන්න පිරිසට දෙන්නේ මොනවද? ඒවා දීමෙන් තමන් ලබාගන්නේ මොනවද කියලා. මේක හරි වැදගත්. එතකොට දන් දෙන පිරිසට තමන්ට ලැබෙන්නේ මොනවද කියලා මේ සූත්‍රය තුලින් පැහැදිලි කරලා දෙන නිසා අහන එක. දැන් සුප්පවාසාව අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මුලින් කිව්ව විදිහට භෝජනං සුප්පවාසේ දෙන්ති. සුප්පවාසාවෙන භෝජන දෙන තැනැත්ති ආර්ය ශ්‍රාවිකාව පටිග්ගාහකානම් ඒ භෝජනේ පිළිගන්න අයට චත්තාරි ඨානානි දේති. කරුණු හතරක් දෙයි. ඛතමානි චත්තාරි මොනවද? පළවෙනි එක ආයුෂය දෙක වර්ණය තුන සැපය හතර බලය. දැන් මේ ජීවිතයකට උමනා කරන දේ නේද කියලා හිතලා බලන්නකෝ. ආයුෂය අපට අවශ්‍යයිනේ. ජීවත් වෙන්න ආයුෂය අවශ්‍යයි. ඒ වගේම කවුරුත් වගේ කැමති ඉන්නේ ශාරීරික වර්ණයට, පැහැපත්කමට කැමති. ඒක නොලබෙන එක වෙනම එකක්. නමුත් කවුරුත් වගේ පැහැපත්කමට කැමති. ලස්සනට කැමති. ඒක බලාපොරොත්තු වෙන දෙයක්. ඒ වගේම තමයි සැපය. කවුරුවත් කැමති නැහැ දුකට හැමදෙනාම කැමති සැප ලබන්න. ආහාර පාන දෙන තැනැත්තා ඒ ආහාරත් එක්ක ආහාර වළඳන භෝජන පිළිගන්න පරිහරණය කරන පිරිසට දෙනවා එතකොට සැපයක් දෙනවා. ඒ වගේම අපට කයට යම් බලයක්, ශක්තියක් අවශ්‍යයි. දැන් ටිකෙන් ටික බලය අඩු වෙලා යනකොට තේරෙනවනේ මේක උමනාව නේද? වයසට යන්න යන්න මේ බලය තිබුණා නම් කොච්චර හොඳද කායික ශක්තිය තිබුණා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා. ඇතම් විට මුලදී නොහිතුවත් දුර්වල වෙන්න වෙන්න හිතෙනවා ඒක. කායික බලය ඕන කරනවා. මේ හතර ආහාර පානත් එක්ක දෙනවා කියලා මේ සූත්‍රයෙන් කියවෙන්නේ. දැන් අපි බලමු මොකද්ද මේ ආයුෂය කියන්නේ. අපි මේ වචන ගැන හිතන්නේ නැහැ නේද බොහෝ විට? ආයුෂය කියලා කියන්නේ රූප ජීවත් කරන ශක්තියටයි. රූප ජීවත් කරන ශක්තියට. අපේ ශරීරයේ ශරීරය ගත්තාම අපි කොටස් දෙකකට බෙදනවානේ නාම සහ රූප කියලා. නාම සහ රූප කියලා කොටස් දෙකකට මේ ශරීරය බෙදනවා. රූප කියලා කිව්වාම අභිධර්මයේ විස්තර කරනවා මේ ඔක්කොම කොටස් වලට බෙදලා බෙදලා බෙදලා අරගෙන රූප 28කට සංග්‍රහ කරන්න පුළුවන් කියලා. ඒවයින් ප්‍රධානම රූප හතර දක්වන්නේ මහා භූත රූප කියලා. මොනවද මහා භූත රූප කියන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. අපි ධර්ම ඉගෙන ගත්තා මෙතන ඉන්නවාගේ කියවනවට පේනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ මූලික රූප හතර මේවා පදනම් කරගෙන තියෙන අනිත් ඒවට කියන උපාදාය රූප කියලා. මේ රූප අතර තියෙන එක රූපයක් ජීවිතේන්ද්‍රිය කියලා. ඒක බොහොම සියුම් රූපයක්. අල්ලන්න පුළුවන් අත ගන්න පුළුවන් මට්ටමේ එකක් නෙවෙයි සියුම් රූපයක්. ජීවිතේන්ද්‍රිය කියලා ඒකට කියන්නේ. ඒ ජීවිතේන්ද්‍රයේ රූපයට තමයි කියන්නේ ආයු කියලා. ඒ ජීවිතේන්ද්‍ර රූපෙන් තමයි අනිකුත් සියලුම රූප ජීවත් කරවන්නේ කුණු වෙන්න නැතුව, මැරෙන්න නැතුව. දිර දිරායනක වළක්වන්න පුළුවන් කමක් නැහැ. මැරෙන්න නැතුව කුණු වෙන්න නැතුව මේක ආරක්ෂා කරගන්න ඒ රූප තුලම තියෙන තව බලවේගයක් තව ශක්තියක් තමයි ආයු කියන්නේ මේක ශරීරයෙන් ඉවත් වුණොත් මැරෙනවා අර එක ගාතාවක තියෙනවනේ මෙහෙම ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිමං අපවිද්ධෝ තදාසේති නිරත්තංව කලින්ගරං මොකක්ද ඒ කියන්නේ? ආයුසයි උනුසුමයි විඥාණයයි මේ ශරීරයෙන් ගිලිහිලා ගියොත් අත්හැරියොත් අපේ ශරීරය තුල ක්‍රියාත්මක වන ආයුෂ උනුසුම සහ විඥාන කියන මේ ශක්ති තුන යම් දවසක ශරීරයේ අත්හැරියොත් ඉවත් වුණු ශරීරයෙන් අපවිද්දෝ තදාසේති නිරත්තංව කලින් කරන් එදාට මේ ශරීරය වැඩකට නැති දරලියක් වගේ බිම වැටෙනවා. විඥාණය කියන්නේ හිතනේ. හිත නැති ශරීරයට නැගිටින්න බෑනේ. ප්‍රධාන බලවේගය මානසික ශක්තිය ඒ විඥාණය. විඥාණය නැති ශරීරයට නැගිටින්න බෑ. උසවන්න පුළුවන් වෙන කෙනෙකුට. නමුත් ඒ ශරීරයටම නැගිටින්න බෑ. ඒ ශරීරය තුල උණුසුම නැහැ. මේ මැරිච්ච ශරීරය. අත තියලා බලන්නේ ඒකනේ මැරිලාද කියලා සීතලද කියලා. සීතල වෙන්නේ උණුසුම අඩු වුණා. ඊළඟට ඒ උණුසුමත් එක්ක එකට බැඳිච්ච එක තමයි ආයු. කියන්නේ රූප ජීවත් කරන ශක්තිය. මේවත් අපි ටිකක් තේරුම් ගන්න ඕන. ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් හොඳට හිතලා හිතෙන් ඇහුවොත් තේරුම් ගන්න අමාරුවත් ආයුසයි උණුසුමයි එකට බැඳිලා තියෙන්නේ. උපමාවෙන් දේශනා කරන්නේ හරියට පහන් දැල්ලයි ආලෝකය වගේ කියලා. පහන් දැල්ලයි ආලෝකයයි අතර යම් සම්බන්ධතාවක්ද තිබෙන්නේ ඒ වගේ තමා උණුසුමයි ආයුසයි අතර සම්බන්ධය ආයු කියලා මම කිව්වා රූප ජීවත් කරන ශක්තිය රූප ජීවත් කරන ශක්තිය නැත්නම් උණුසුම නැහැ උණුසුම නැත්නම් රූප ජීවත් කරන ශක්තියක් නැහැ මේ දෙක එකට දැන් පහන් දැල්ල නැත්නම් ආලෝකයක් නැහැනේ ආලෝකය නැත්තම් පහන් දැල්ල තියෙන බව අපට පේන්නේ නැහැ. ඒ පහන් දැල්ලෙන්ම නිකුත් වෙන ආලෝකය තුලින් අපට පේන පහන් දැල්ලක් තියෙන බව. ඒ පහන් දැල්ල නැත්නම් අර ආලෝකයක් නැහැ. මේ දෙක හරි අමාරු වෙන් කරන්න. එක එකට සම්බන්ධයි. උණුසුම තියෙන තාක්කල් රූප ජීවත් වෙනවා. රූප ජීවත් වෙන තාක්කල් උණුසුමක් තියෙනවා. මේ දෙක බැහැර වුණාම රූප ජීවත් වෙන්නේ නැහැ. කුණු වෙනවා, මැරිලා යනවා. මැරිලා කුණු වෙලා යනවා. ඒවට උදව් කරන අනිත් ප්‍රධාන බලවේගය තමා විඥානය, මානසික බලවේගය. ඒක නැති වුණාම මැරුණා කියලා කියනවා. ආයුසයි, උණුසුමයි, විඥානයයි ශරීරයෙන් බැහැර වුණාම මැරුණා කියලා කියනවා. ඒ ශරීරයෙන් කිසි වැඩක් නැහැ. වැඩකට නැති දරලියක් වගේ. දැන් ඒ ඒ ඒ ඒ විස්තර කරන්න නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ ආයු කියලා එතකොට කිව්වේ රූප ජීවත් කරන ශක්තිය. එහෙමනම් ආහාර පාන දන් දෙන තැනැත්තා ලබන තැනැත්තාට වළඳන තැනැත්තාට දෙන එකක් තමා රූප ජීවත් කරන ශක්තිය දෙනවා. තව විදිහකට කියනවා නම් ජීවත් වීමට හයිය දෙනවා අපට. ඔබ යම් කිසි කෙනෙකුට ආහාර ටිකක් දෙනවා නම් ඒකින් කරන්නේ ඒ ලබන තැනත්තාට ජීවත් වීමට හයියක් දෙනවා. තව කාලයක් ජීවත් වෙන්න. එසේ දීම නිසාම ඒ දන් දෙන ඔබටත් ඒ හයිය ආපහු ලැබෙනවා. ආයුං කෝපන දත්වා ආයුස්ස භාගී හෝති දිබ්බස්සවා මානුසස්සවා ආයුෂේ දීලා තමනුත් ආයසයට හිමිකාරයෙක් වෙනවා හැබැයි ඒක මිනිස්සෙකුට ලැබෙන ශක්තිය විතරක් නෙවෙයි ඇතැම් විට මරණින් පස්සේ දෙවි කෙනෙක් වෙලා ජීවත් වීමේ හයියක් ලැබෙනවා. එහෙම නැත්නම් මිනිස්සෙක් වෙලා ජීවත් වීමේ ශක්තිය ලැබෙනවා ආහාර පාන දන් දීම තුලින්. තේරුම් ගන්න අමාරු නෑනේ. ආහාර පාන දන් දෙන තැනැත්තා ආයුෂය දෙනවා වළඳන තැනැත්තාට. ස්වාමින් වහන්සේලාට වේවා යාචකයෙකුට වේවා ඕනම කෙනෙකුට දුන්නාම ඒකෙන් ඒ ශක්තිය ලබා දෙනවා. ඒ ශක්තිය ලබා දීමේ ප්‍රතිඵල වශයෙන් තමන් ප්‍රාර්ථනා කළත් නැතත් ආපහු තමන්ටත් ලැබෙනවා. තමන්ගේ ශරීරේ ජීවත් කරවීමේ හයිය, ශක්තිය. ඒක මේ මේ මේ ජීවිත කාලය තුල වෙන්නත් පුළුවන් මරණයෙන් පස්සේ වෙන්නත් පුළුවන්. මරණයෙන් පස්සේ ලැබෙනවා නම් දෙවියෙක් වෙලා ඉපදිලා බොහෝ කාලයක් ජීවත් වීමේ ශක්තිය ලැබෙනවා. මිනිස්සෙක් වශයෙන් නැවත උපත ලැබුවොත් ඒ කාලය තුල ඒ ජීවත් වෙන කාලය තුල වැඩි කාලයක් ඒ ශරීරය ජීවත් කරවීමේ හයිය ලැබෙනවා. දැන් මේකේ අනිත් පැත්තේ කෙනෙකුගේ ආහාර වේල වැළැක්වුවොත් එතකොට මොකද වෙන්නේ? කෙනෙකුට දෙන්න දෙන දෙන්න හදන දේ වළක්වන්න පුළුවන්නේ. Taman දෙන්නෙත් නෑ දෙන කෙනෙකුට දෙන්නෙත් නෑ. එයා දෙන්න උත්සාහ කරන වෙලාව කියලා වළක්වනවා දෙන්න එපා. ඔයාට දීලා වැඩක් නෑ. ඔයා බොරු කාර්යයක් කියක වළක්වන්න පුළුවන්. මොකද්ද මේ කලේ? අර ලබන්ට හිතේ දැනත්තාගේ තනත්තාර ලැබෙන්න තිබුණු ශක්තිය නැති කලානේ. එහෙම වුණා වෙන්නේ Tamanටත් ඒ ශක්තිය නැති වෙලා යනවා. කෙනෙකුගේ ආහාර වේල වළක්වන්න හොඳ නෑ. කෙනෙකුට දෙන්න දුන්න දෙයක් එයාට නොදී Taman පරිහරණය කරන්න හොඳ නෑ. එහෙම වුණාම තමන්ට ආහාර පාන හිග වෙනවා. තමන්ගේ ශරීරයේ ජීවත් වීමේ ශක්තිය ජීවිතේන්ද්‍රයේ රූපය දුර්වල වෙනවා. ඉක්මනින් මැරිලා යනවා. එතකොට මේ ලබන තැනත්තා දෙවි කෙනෙක් වුණත්, මිනිසෙක් වුණත්, කවර කෙනෙක් වුණත් වැඩි කාලයක් ජීවත් වීමට ලැබෙන ශක්තියක් ආහාර පාන දීමෙන් ලැබෙනවා කියන එකයි මේ උගන්වන්නේ. දැන් අපි දෙවෙනි කාරණේට යමු. දෙවෙනි දේ තමා ආහාර පානත් එක්ක ලබන තැනත්තාට දෙන එක වර්ණය. වර්ණය කියන්නේ ශරීරයේ පැහැපත්කම. ඒ ශරීරයේ පැහැපත්කම දැන් බලන්නකො හොඳට ආහාර පාන ගන්න බැරි කෙනෙකුට ඊටාම අසරණ විදිහට ජීවත් කෙනෙක්ගේ ශරීරය දිහා බැලුවාම බොහෝම දුර්වර්ණ වෙලානේ. හොඳටම ශරීරයේ කෙට්ටු වෙලා බැලූ බැලමට කිසි ලස්සනක් නැහැ. හොඳට ලස්සන හිටිය කෙනෙක් ආහාර පාන හිගවීම නිසා ඊටාම දුර්වර්ණ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. අර ආහාර වලින් ලැබෙන ඕජාව විටමින් නොලැබීම නිසා. එතකොට ආහාරත් එක්ක අපි මේ ලබන පිරිසට අපි දෙනවා විටමින්. ඕජාව දෙනවා. ඒ ඕජාවෙන් තමයි අර ශාරීරියේ පැහැපත්කම ඇති වෙන්නේ. දැන් හොඳටම කෙට්ටුලා හිටි කෙනෙකුට දොස්තර කෙනෙක් ලියලා දෙනවා විටමින් ටිකක් අරගන්න. ඒක කවුරු හරි අරගෙනත් දෙනවා. කාලයක් යනකොට අර දූර්වර්ණ වෙලා හිටියේ කෙනා පැහැපත් වෙලා එනවා. මේ යාද කියලා අඳුනා ගන්නටත් බැරි තරමට. කොහෙන්ද මේක ආවේ? අර විටමින් වලින්, ආහාර ඕජාවෙන්. ඒ ඕජාවත් එක්ක තමයි අර වර්ණය දෙනවා කියලා කිව්වේ. එතකොට එහෙම තව කෙනෙකුගේ වර්ණය ඇතිවීමට පැහැපත් වීමට බලපාන මේ ශක්තිය ලබා දෙන තැනැත්තා ඒ කර්මයේ විපාක වශයෙන් තමන් පැතුවත් නැතත් ආපහු තමන්ටත් ඒ වර්ණය ලබා ගන්න කෙනෙක් වෙනවා. මේව ප්‍රාර්ථනා කරන්න ඕන නැහැ. සමහර කෙනෙක් ප්‍රාර්ථනා කරන්න මේ ඒවා. හරිනම් ප්‍රාර්ථනා කළ යුත්තේ මේ ආහාර පාන ලබන තැනත්තාගේ කුසගින්න නිවේවා. ශරීර ශක්තිය වැඩි වේවා. ස්වාමින් වහන්සේලා නම් හොඳට මහානකම කරගෙන ජීවත් වෙත්වා. සාසනය ආරක්ෂා කරන්න උන්වහන්සේලාට කායික ශක්තිය ලැබේවා. ඔය වගේ ප්‍රාර්ථනා තිබිය යුත්තේ. මට මේ මේ දේවල් ලැබේවා කියන එකට වඩා තිබිය යුත්තේ බඳු ප්‍රාර්ථනා. යාචකයෙකුට යමක් දෙනවා නම් අනේ මේ යාචකයා මේක අරගෙන කුසගින්න නිවා ගනිවා. මේවා ලබාගෙන මට වැඩපර කරලා දෙන්න. ඒ වගේ ප්‍රාර්ථනා නෙවෙයි තියාගන්න ඕනේ. එයාගේ අසරණකම බලලා එයාට එයාට යහපතක් වේවා කියන සිතවිල්ලෙන් දෙන්න ඕන. එහෙම දෙනකොට ඒ මානසික පිරිසුදුකම නිසාම Taman දෙන දෙයින් ආපහු Tamanටත් අර ශක්තිය ලැබෙනවා. පැහැපත්කම ලැබෙනවා. ඉතින් මේක බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි පැහැපත්කම කවුද කැතට ඉන්න කැමති? හැබැයි ඉතින් ආහාර පාන දුන්න නිසාමත් මේ සියල්ලම ලැබෙනවා කියලා කියන්න පුළුවන්කම මොකුත් නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් දන් දුන්නාම එන ලස්සන වෙලා ඒකෙන්ම ලස්සන වෙයි කියලා. ඒ ලස්සන කියන එක හිතෙත් තියෙන්න ඕන. හිත ලස්සන වුණාමත් කය ලස්සන වෙනවනේ. සමහරු කියනවා දැන් අඳුනා ගන්නත් බැරි හරි බොහොම ලස්සනට ඉන්නවා. මගේ හිත හොඳයිනේ කියලා බොරුවට හරි කියනවා. හිත හොඳයිනේ කියලා කියනවා. හිත හොඳ වුණාමත් එහෙම වෙනවා තමයි. ඒක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. එක දවසක් මල්ලිකා දේවී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ධර්ම කරුණක් අහනවා. දැන් නම් එහෙම ධර්ම කරුණ ආයන හරි අඩුයි පන්සලට ගියාම බෝධි පූජාව කරන්න වගේ දෙයකට විතරනේ බොහෝ විට යන්නේ. ගැටලුවක් විසඳාගන්න ධර්ම කරුණක් පිළිබඳව විමසන්න යනවා හරි අඩුයි. මම අහනවා තමයි. මම කියන්නේ ඒවත් වෙන්න ඕන කියන එකයි. මල්ලිකා දේවිය එහෙම ප්‍රශ්නයක් කොසල් රජුරොත් ඇහුවානේ. මල්ලිකා දේවිය ඇහුවා ස්වාමීන් වහන්සේ ස්වාමීනි මේ සමහර අය බොහෝම ලස්සනයි. සමහර අය හරි කැතයි. ඇතැම් අය ධනවත් අයත් ඉන්නවා ඒ වුණාට ලස්සන නෑ. සමහර අය ධනවත් අය ඉන්නවා කිසිම ප්‍රසිද්ධියක් නෑ, කීර්තියක් නෑ. මේ වගේ වෙනස්කම් තියෙන මොකද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මල්ලිකාවනි තමන්ගේ වස්තුව විහිදම් කරලා දන් දුන්නාම භෝග සම්පත් ලැබෙනවා. හැබැයි මේ දන් දෙන තැනැත්තා නිතරම කිපෙන සුළු කෙනෙක් නම් හැම වෙලාවෙම පොඩි දෙයකටත් හිත නරක කරගන්නවා. තරහ ගන්නවා. ඒ තරහ ගන්න එක්කෙනා අවලස්සන වෙනවා. මේ ජීවිතෙත් එහෙම වෙනවා. පරලොවදිත් ඒ තැනැත්තාගේ ජීවිතය අවලස්සන වෙනවා. ඇතැම් විට දන් දීලා විශාල සම්පත් ලබා ගන්නවා. නමුත් නිතරම අනුන්ගේ සපතට ඊර්ෂ්‍යා කරනවා. සමහරු කැමති නැහැනේ තමන් වගේ අනිත් අය සැප විඳිනවාට. තමන්ට වාහනයක් තියනවාගේ අනිත් අයටත් වාහනයක් තියනවා දකින්න කැමති නැහැ කැමති නැති අය නැද්ද? තමන් වගේ හොඳ ගයක් හදාගෙන අනිත් අයත් ඉන්නවා දකින්න කැමති නැති අය නැද්ද? තමන්ගේ දරුවා හොඳට සමත් වුණා වගේම අනිත් දරුවත් අල්ලපු ගෙදර දරුවත් හොඳට සමත් වෙන දකින්නේ කැමැති නැති අය නැද්ද? ඉන්නවනේ. ඒකට කියන්නේ ඊර්ෂ්‍යාව. මම විතරයි හැදෙන්න ඕන, මගේ දරුවෝ විතරයි හැදෙන්න ඕන, මම විතරයි ලස්සනට ඉන්න ඕන, මට විතරයි ධන සම්පත් තියෙන්න ඕන, යාන වාහන තියෙන්න ඕන, අනිත් අයට තිබිය යුතු නෑ කියලා ඊර්ෂ්‍යාවක් තියෙනවා. එහෙම අයට සසරදී ලැබෙන්නේ කිසිම කීර්තියක් නෑ. කිසි ප්‍රසිද්ධියක් නෑ. වස්තුව නම් තියෙනවා. කිසි කෙනෙක් එයා ගණන් ගන්න පිරිස නැහැ. කිසි කීර්තියක් නැහැ. ප්‍රශංසා කරගෙන කෙනෙක් නැහැ. ඕන තරම් වස්තුව තියෙනවා. මේ රකුසන් අරක් ගත්ත පොකුණක් වගේ. කිසි වැඩක් නැහැ. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරනවා ඊර්ෂ්‍යා කරපු අයට තමයි කීර්තිය නැති වෙලා යන්නේ. නිතර නිතර තරහ ගත්ත අය තමයි අවලස්සන වෙන්නේ කියලා. මල්ලිකා විසව කියන එහෙනම් ස්වාමීනි මම ඉස්සර හුඟක් දන් දුන්න කෙනෙක්. හැබැයි මම ඉස්සර නිතර නිතර තරහ ගත්ත කෙනෙක් වෙන්න ඇති කියලා. ඒකෙන් තේරුම් ගන්නවා මල්ලිකා බිසෝ කියන්නේ එච්චර ලස්සන කෙනෙක් නෙවෙයි. ඒ වගේම මම කාටවත් ඊර්ෂ්‍යා කරලා නැහැ. ඒ නිසානේ මෙච්චර මහා පිරිසක් මත මට වැඩි ලස්සනයි ඉදිද්දි මම මේ අගබිසෝ වෙලා ඉන්න මෙතන. මල්ලිකා බිසෝම කියනවා. Tamanට වඩා ලස්සනයි ඉදිද්දි විශාල මේ මේ විසවුම් පිරිසක් මැද රජුරුවන්ගේ අගබිසෝ බවට පත් වෙලා තියෙන්නේ අනුන්ට ඊර්ෂ්‍යා කරලා නැහැ. අනුන්ගේ සපති විසල මුදිතාවෙන් ක්‍රියා කරලා තියෙන නිසායි කියලා. දැන් මට මෙතන කියන්න ඕන උනේ අර භෝජනය දෙන තැනැත්තා වර්ණයක් දෙනවා කියලා කිව්වම ආහාර පාන ඒ ඒ දෙන තැනකට ආපහු වර්ණය ලැබෙනවායි කියලා කිව්වම ඒකෙන් පමණක්ම සියල්ලම හරියනවා කියන නිගමනයට එන්න එපා කියන එකයි මම කියන්නේ. බුදුහාඳුරෝම දේශනා කරනවා ඒ දන් දෙන තැනත්තා නිතර නිතර කිපෙන සුළු කෙනෙක් නම් අර මානසික අපිරිසිදු භාවය නිසා ඇතම් විටේ තැනත්තා අවලස්සන වෙන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන් බලපානවා ආහාර පාන දන් දීම ඒ තැනත්තාගේ රූප ස්වභාව වැඩි වීමට. දැන් මම ඉස්සලා කිව්ව ආයුෂය ගැන ඊළඟට වර්ණය. තුන්වෙනි කාරණේ මොකද්ද? සැපය. සැපේ දීලා සැපයට හිමිකාරයෙක් වෙනවා දන් දෙන තැනත්තා. සැපේ දීලා සැපයට හිමිකාරයෙක් වෙනවා. ආහාර පාන තුල තියෙන සැපය. දැන් බලන්න සැපේ කියලා කිව්වොත් මෙතන කායික ශක්තිය කායික හයිය සැපේ ලැබෙන්නේ කායික ශක්තිය තේනවන්නේ ඊළඟට මානසික ශක්තියක් තියෙනවා මෙතන. ශරීරය දුර්වල වෙන්න දුර්වල වෙන්න මානසික ශක්තිය මනසට සැපයක් නැහැනේ. ඒ නිසා අටුවාවේ අටුවාවේ කියලා කියන්නේ මේ ධර්ම කරුණු විස්තර කරන තැන සඳහන් කරනවා මෙතන සැප කියලා කියන්නේ කායික සහ මානසික කියන සැප දෙකම. ආහාර පාන අරගෙන ටිකක් සුවදායි තත්ත්වයටපත් උනන් පස්සේ අමුතු සැනසෙල්ලක් හිතට ඇති වෙනවනේ හොඳටම කුසගින්න හිටියේ කෙනෙකුට ආහාර පාන ටිකක් ලැබුණාම අමුතු සැනසෙල්ලක් හිතට එනවා. ඒ වගේම ශරීරයට සැපයක් එනවා. ඒ සැපය ආහාර පාන හිගවෙන්න හිගවෙන්න නැති වෙලා යනවා. එනිසා ආහාර පාන දෙනවයි කියලා කියන්නේ පරිත්‍යාග කරනවයි කියලා කියන්නේ දන් දෙනවා කියලා කියන්නේ ලබන තැනත්තාට ඒ කායික මානසික සුවය ලබා ගැනීමටත් අවස්ථාව සලසනවා එසේ සලසන තැනැත්තාට ආපහු ඒ සැපත තමාටත් විපාක වශයෙන් ලැබෙනවා. අන්තිම එක බලය. කායික බලය. ඒක ඉතින් මේ අපට තේරුම් ගන්න හරි පහසුයි. ආහාර පානත් එක්ක කායික බලය ලැබෙනවායි කියන එක තේරුම් ගැනීම කිසි අමාරුවක් නැහැ. ආහාර පාන වලින් දුරවල වෙච්ච තරමට ශරීර ශක්තිය අඩු වෙලා යනවා. දැන් බුදුහාමුදුරුවෝ ස්වාමින් වහන්සේලාට දේශනා කරනවා දානේ වළඳන වෙලාවේ ඒ පිළිබඳව මෙනෙහි කළ යුතු පිළිවෙල. මොකටද මම මේ දාන වන්දනය? ශරීරයේ වර්ණවත් බවක් ඇති කරගන්න මේ නෙවෙයි වර්ණවත් බව ලැබෙන්න පුළුවන්. නමුත් වර්ණවත් බව ඇති කරගන්න නෙවෙයි මම දාන වන්දනය. මත්වීමක් සඳහා නෙවෙයි මම මේ දාන වන්දනය. මම මේ දානේ වළඳන්නේ ශරීරය ලස්සන කරගන්න නෙමෙයි. කාට කරගන්න නෙමෙයි. මත්වීමට නෙමෙයි. මහානකම රැකගන්න. මහානම රැක ගන්නට ශරීර ශක්තිය ඕනනේ කුසගින්න නිවා ගන්නට මට දැනට තියෙන වේදනාව නැති කරගෙන අලුත් වේදනා ඇතිවීමෙන් වළකින්න දැනට කුසගින වේදනාව තියෙනවා දානෙ ගත්තාම වේදනාව අඩු වෙනවා තව ටික වෙලාවක් යනකම් අලුතෙන් වේදනාව ඇති වෙන්නේ නැහැ මේ සඳහා තමයි දානෙ වළඳන්නේ පැරණි වේදනා නැති වෙන්න අලුත් වේදනා ඇතිවීමෙන් වළකින්න තමයි දානේ වළඳන්නේ කියලා හිතාගෙන නුවණින් මෙනෙහි කරලා දානේ වළඳන්න කියලායි තියෙන්නේ. ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂා කිරීම කියලා. ගියන්ටත් මේක හොඳයි. ආහාර පාන ගන්නකොට මම මේක මේ කරන්නේ මෙන්න මේ අරමුණ සඳහා ජීවත් වෙන්න. ආහාර පාන ගන්න ජීවත් වෙනව නෙවෙයි ජීවත් වෙන්න ආහාර පාන ගන්නවා. එතකොට ඒව යම්කිසි ප්‍රමාණයක් ඇතුව පාලනයක් ඇතුව ආහාර පාන ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ කායික බලය මහානගම රැක ගන්නත් ඕනින්ද තමයි බුදුහාඳුරු දේශනා කළේ එහෙම මෙනෙහි කරන්න කියලා. ඒ නිසා දානයක් දෙන තැනැත්තා වූ තැනැත්තිය ස්වාමින් වහන්සේලාට වේවා වෙන යාචක පිරිසකට වේවා දෙනවා නම් මේ කියන කරුණු දෙනවා කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. මේක හරිම වැදගත් මේ ස්වාමින් වහන්සේලාට වේවා යාචකින්ට වේවා කියන මේ වචන දෙක මම කියන්නේ. මොකද දානේ වර්ග දෙකක් ගැන සඳහන් කරනවානේ බණ පොතේ. පූජා බුද්ධියෙන් දීම සහ අනුකම්පා බුද්ධියෙන් දීම කියලා. දැන් ස්වාමින් වහන්සේලාට දන් දෙන්නේ උන්වහන්සේලාට ආහාර පාන නොලැබෙන නිසාම නෙවෙයිනේ. උන්වහන්සේලා පින්ඩපාතේ වැඩලා හරි ජීවත් වෙන්න මේ මහානකම බැඳිලා තියෙනවා. එතකොට ඔබ දානයක් දෙනවා නම් දෙන්නේ උන්වහන්සේලාට මේ දන් දීමෙන් පින් සිද්ධ වෙනවා කියන එක පිළි අරගෙන උතුමන්ට දෙන දානයක් හැටියට. උන්වහන්සේලා නිස්පාදනය කරන අය නෙමෙයි, නිස්පාදනය නොකරන අයට අපි දන් දෙන්න ඕන කියන සිතුවිල්ලෙන් දෙන්නේ. යාචකින් දෙන්නේ එයා දැන් අනේ අහිංසකේ. නැති බැරි කෙනෙක්, අතප්පයක් නැති කෙනෙක්, හරියට යන්න බැරි, වැඩක් පලක් කරගන්න බැරි කෙනෙක්, අබ්බාගාතේ කොයි වගේ හිතලානේ දෙන්නේ අනුකම්පාව. මේ දෙක දෙකක්. හැබැයි මේ දෙකෙන්ම පින් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කෙනෙක් ආහාර පාන අරගෙන ඒ කෑම ගත්ත භාජනය හොදලා ඉඳුල් වතුර ටික අහක දාන ගමන් මේ ඉඳුල් අවුලගෙන කාලා සතෙක් ජීවත් වේවා කියලා හිතාගෙන දැම්මොත් ඒකෙනුත් පිං සිද්ධ වෙනවා කියලා. Taman කෑම ගත්ත පිඟාන හොදලා ඉඳුල් වතුර ටික අහක දාන ගමන් මේ ඉඳුල් අවුලගෙන කාලා සතෙක් ජීවත් වේවා කියලා හිතාගෙන දැම්මොත් මොකද චේතනාව වැදගත් වෙන්නේ සතෙක් ජීවත් වෙනවා ඉඳුල් ටික කාලා. ඒකිනුත් පින් සිද්ධ වෙනවා. ඒ නිසා වැඩිපුර තේන ආහාර නිකන් වේදි කරන්නේ නැතුව සතෙකුට හරි කන්න දෙන්න. දැන් සමහර සමාගම් නිෂ්පාදනයේ ආහාර Tamanට පාඩු වෙයි කියලා විනාශ කළා දානවා කියනවනේ. අහිංසකයෙකුටවත් දෙන්නේ සමහර විකුණන තැන් වල ඒ නියම මිලට විකුණලා ඉතිරි වෙච්ච දේවල් රැට විනාශ කළා දානවා. හවස් වෙනකොටවත් අඩු කරලා දෙන්නේ නැහැ. එහෙම දුන්නාම Tamanට පාඩුයි කියලා. නමුත් මේක දානයක් හැටියට සැලකුවොත් කොච්චර වැදගත් දෙයක්ද අහක දාන දෙ ටිකර පවා. ඒකෙන් යම් කිසි කෙනෙක් ප්‍රයෝජන ගන්න කියලා හිතාගෙන දෙනවා නම් ඒක වැදගත් දානයක් බවටපත් වෙනවා. සතෙක් කවුලාගෙන කෑවත්. දැන් පුජ්‍යලයන් වශයෙන් දෙන්න පුළුවන් දාන 14ක් බුදුහාමුදුරු දේශනා කළා. එක එක පුජ්‍යලයට දෙන දාන. එතකොට කිසිම ගුණයක් නැති සීලයක් නැති කෙනෙකුට දුන්නත් පිං සිද්ධ වෙනවා. හැබැයි ඊට වඩා පිං සිද්ධ වෙනවා සිල්වත් ගුණවත් කෙනෙකුට දුන්නාම කියන එක දේශනා කරනවා. කුසල රජුලක දවසක් ඇහුවා කාටද දන් දෙන්න ඕන කියලා ඇහුවා. යත්ත පසීදති තත්ත දාතබ්බං. හිත පැහැදිච්ච තැනට දෙන්න. පැහැදීම තියෙන යම් තැනකද එතෙන්ට දෙන්න. එතකොට කුසල රජුල අහනවා කාට දුන්නමද වැඩියෙන් පිං සිද්ධ වෙන්නේ? බුදුහාමුදුරු දේශනා කරන ඒක වෙන ප්‍රශ්නයක්. ඕනම කෙනෙකුට දෙන එක හොඳයි හැබැයි සිල්වත් ගුණවත්කම් ආදියෙන් අඩු කෙනෙකුට දුන්නට වඩා සිල්වත් ගුණවත්කම් ආදීන් වැඩි කෙනෙකුට දුන්නාම පිං සිද්ධ වෙනවා වැඩි කියලත් එතෙන්දි පැහැදිලි කරලා දුන්නා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ මේ අයට දෙන්න එපා කියලා කිසි තැනක පුජ්‍යලයන් වෙන් කරලා නැ ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ දෙන වෙලාවේ තමන්ගේ හිතේ තියෙන්න ඕන මේ තැනැත්තාගේ දුක නිවන්ට කුසගින්න නිවන්ට එයාට යහපතක් කරන්නයි මේ දන් දෙන්නේ කියලා. එතෙන්ද කියනවා තුන් සිත පහදවාගෙන දෙන්න ඕන කියලා. මොකද්ද තුන් සිත කිව්වේ? දානයක් දෙන්න පෙර දාණය දෙන වෙලාවේ දීලා අවසානයේ. ඊටාම හොඳ හිතෙන් දාණය සූදානම් කරන්න ඕන. පිළියෙල කරන්න ඕන. ඒ වගේම මේක දෙන වෙලාවේ පිළිගන්නන වෙලාවේ දෙහිතක් නැතුව මේකෙන් සිද්ධ වෙන පාඩුව මහන්සිය ওই නොයෙකුත් දේවල් ගැන හිත හිත හිත නරක කරගන්න නැතුව එහෙම නැත්නම් වැඩි ඒ හාමුදුරුව අතර එක හාමුදුරුවක් දැකලා මොකක් හරි අනුමානයක් උඩනගාගෙන මේ හාමුදුරුවොත් ඉන්නවනේ මෙතන කියලා හිත නරක කරගන්නේ නැතුව එහෙම නැත්නම් අර පිරිස අතර තමන් කිරියම් අවරුංගු දානයක් කියලා හිතමුකෝ ඒ දෙන අතරේ ඉන්න තමන් අකමැති කෙනෙක් හිත නරක කරගන්නවා වැඩක් නැහැනේ ඒ දෙන වෙලාවෙත් පුජ්‍යලයන්ට නෙවෙයි මම මේ දන් දෙන්නේ මේ දන් දීමේ වැදගත්කම සලකලා කියලා හිතාගෙන හිත හොඳට හදාගෙන දුන්නොත් ඒ දෙන වෙලාවේ දීලා අවසානයේ කිසි දෙහිතක් නැතුව මං ඊටා වැදගත්කමක් වැදගත් වැඩක් කළේ ගියේ මුදල ගැන හිතන්නේ පාඩුණා කියලා හිතන්නේ දන් දීලා පාඩුවක් වෙන්න විදියක් නැහැනේ තමන්ගේ ශක්ති ප්‍රමාණයට දාන පිළිල කරන්න හිත හදාගත්තොත් පුබ්බේව දානා සුමනෝ දදං චිත්තං පසාදේ දත්වා චත්තමනෝ හෝති ඉස්සෙල්ලාම හිත පහදවා ගන්නවා දෙනකොටත් හිත පහදවා ගන්නවා දීලා සතුට වෙනවා ඒ අවස්ථා තුනේදීම හිත පහදවාගෙන දුන්නොත් ඒ දෙන තැනත්තා ලබන අයට ආයුෂයක් දෙනවා වර්ණයක් දෙනවා සැපයක් දෙනවා බලයක් දෙනවා ඒ දීම තුලින් තමනුත් ආයුෂය වර්ණය සැපය බලය කියන මේ කරුණු හතරට හිමිකාරයක් වෙනවා දෙවියෙක් වුණොත් අනිත් දන් නුදුන්න දෙවියන්ට වඩා ආයුෂයේ තියෙන වර්ණවත් සැපවත් බලයේ තියෙන දෙවි කෙනෙක් වෙනවා. මිනිසෙක් වුණොත් දන් නුදුන්න මිනිසයන්ට වඩා ආයුෂයේ තියෙන වර්ණයේ තියෙන සැපයේ තියෙන බලයේ තියෙන මිනිසෙක් බවට පත් වෙනවා. හැබැයි සදාකාලික ජීවත් වෙන්න බෑ. මිනිසයන්ට හිමි ආයුෂක් තියෙනවා දෙවියන්ට හිමි ආයුෂක් වෙන ඒ සීමාව තුල උපරිම සැප විඳින්න උපරිම වර්ණවත් බව ලබන්න උපරිම ආයුෂ ඇතුව ජීවත් වෙන්න බලය ඇතුව ජීවත් වෙන්න ශක්තිය ලැබෙනවා කියන එකයි මේ බණෙන් අපට කියලා දෙන්නේ. එතකොට අද බණ ඇහුවේ මොන සූත්‍රයෙන්ද? සුප්පවාසා සූත්‍රය. කොහෙද තියෙන්නේ? අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සුප්පවාසා සූත්‍රය. ඒකේ තියෙන්නේ එතකොට දන් දීමේ ආනිසංස ලබන තැනත්තට මොනවද ලැබෙන්නේ දෙන අයට මොනවද ලැබෙන්නේ කියන එක. මේ බණ ඇසීමෙන් ඔබ ලබාගත් ශක්තිය, පුණ්‍ය ශක්තිය, ඒ වගේම ධර්ම ශක්තිය මෙලොව සැපත සඳහාත්, පරලොව සැපත සඳහාත් කෙලවර අමාමහ නිවන් සුවයෙන් සැනසීම සඳහාත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දෙවියන් සහිත ලෝකයාටත් මේ පුණ්‍ය ශක්තිය බලයෙන් මෙලොව සපත පරලොව සපත කෙලවර අමා මහ නිවන් සුවයෙන් සැනසීම ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. සම්මා දිට්ඨිකා දේවා ඥාතිපේතාච දුක්ඛිතා අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පප්පොන්තු විපුලං සුඛං දේවෝ අස්ස තු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ධර්ම ශ්‍රවණානි සංසේ හේතු කොටගෙන සියල්ලන්ටම නිවන් සපල දේවා එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කෑගල්ල ගම්තුන උල්ගල පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය ගම්තුනේ අස්සජී නායක ස්වාමීන් වහන්සේ යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ ඔබ සැමට